නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ වැරදි අවබෝධයන් වැරදි වැටහීම් තුලින් අට ගන්නා වූ द्वේෂය අද්වේෂය කරගන්නේ කෙසේද මෙවැනි වැරදි අවබෝධයන් වැරදි වැටහීම් අපගේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ කෙසේද කියන කාරණාව. මේ කාරණාව අපට හිතෙනවා <clears throat> ගීපැවිදි කියන ඒ සෑම කෙනෙකුටම ගොඩාක් වැදගත් කියලා. අපේ පැවිදි ජීවිතය තුළ අපේ තපස් ජීවිතය තුළ අනන්ත අප්‍රමාණ द्वේෂය හැදෙන්න මේ කියන අකුසලය එහෙම නැත්නම් මේ කියන අනවබෝධය විශාල හේතුවක් වෙලා තියෙනවා. සමහර තපස්වරු ඉන්නවා යම්කිසි ධර්මකාරණාවක් කොහෙන් හරි හාගත්තාම ඒක හරියටම හරි කියලා උන්වහන්සේ ඒක උපාදානය කරගන්නවා. තමන්ගේ කයේ කොටසක් වශයෙන් ඒකපත් කරගන්නවා. දැන් මේ නිවැරදි කාරණාව සමන් දීලා කොච්චර කාලයක්ද කියලා ඇහුවාම උන්වහන්සේම කියන අවුරුදු දැන් 12ක් වෙනවා 8ක් වෙනවා 5ක් වෙනවා නිවැරදි කාරණාව සවන් දීලා ඒක අරියටම තේරුම් ගත්තනම් මෙච්චර අවුරුදු ගානයකින් මාර්ගඵලයක් ලැබුණ නැත්තේ ඇයි? ඒ අවබෝධය තුළින් Tamanට සසර දුක නිවා ගන්න බැරි වුණේ ඇයි? මේ ප්‍රශ්න වලට උත්තර උන්වහන්සේ දන්නෙත් නෑ. එහෙනම් කුමක්කෝ යමක් ආගත්තා ආගත්ත දේ නිවැරදි කියලා ඒකට එකඟ වුණා පිළිගත්තා දැන් නිවැරදි එකක් ඇහෙනවා. නමුත් කියන නෑනේ ඒම එකක් නෙමෙයිනේ. අරකේ තියෙන්නේ අර විදියටනේ. කියලා අරකත් එක්ක සංසන්දනය කරලා අර හැයෙන හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරනවා. සමහර වෙලාවට සමහර ධර්මකාරණා ඇයෙනකොට ඒවා Taman ආලා නැත්තම් කියවලා නැත්තම් ඒකට අදාළ දෙයක් කලින් දැනුවත් වෙලා නැත්තම් කිසිසේත්ම ඒකට එකඟ වෙන්නේ අර දේශකයන් වහන්සේට පිටුපානවා. නැත්තම් ගරහනවා. අපහාස කරනවා. ඇයි මොකද්ද මේකට හේතුව කියලා බලනකොට තමන් තුළ තියෙන අවබෝධය නිවැරදි එකක් නෙමෙයි සම්මා එකක් නෙමෙයි සම්මා අවබෝධය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම සාදු කියලා පිළිගන්න අවබෝධය. දැන් අපට ප්‍රශ්නයක් එනවා. එතකොට අනාර්ය දේවලුත් පිළිගන්න ඕනේද? නෑ සම්මාව දන්න කෙනා අනාර්ය දේ පවා ආර්ය ලෙස ගන්න දක්ෂයි. දැන් බනිනකොට අපි කියනවා නිന്ദා විවේචන අපහාස කියලා. නමුත් ආර්ය දේ එම ගන්නෙ නෑ. කොහොමද ආර්ය දෙයක් ගන්න කියලා බැලුවාම අර නිന്ദාව අපාසයේ විවේචනය ආර්ය ලෙස ගන්න මෙන්න මේ ආකාරයට ඒ තුලින් තමන්ගේ කෝපය මැනගන්න වෛරය මැනගන්න මීටරයක් එහෙම නැත්නම් මිනුම් දණ්ඩක් වශයෙන් ගන්නවා ඒ නිന്ദාව අපාසයේ විවේචනය තමන්ගේ අකුසලය පරිසම් දෙනවා කියලා සාදු කියලා පිළිගන්නවා මම බනින්න නැතුව මට බැනුම් ඇයි නෑනේ මේ ඔක්කොම හේතුඵල ධාම වශයෙන් දැකලා සන්තෝෂ වෙනවා දැක්ක නේද මේ ලෝකයේ තියෙන හනාරිය දේ පවා නිවැරදි සම්මා අවබෝධය ආර්ය ලෙස ගත්ත හැටි එහෙනම් මේ ලෝකයේ සෑම දෙයක්ම ආර්ය ලෙස ගන්න දක්ෂයි සම්මා අවබෝධය එහෙනම් සම්මා අවබෝධයක් නෙමෙයි අපි තුල තිබිලා තියෙන මිත්‍යා අවබෝධයක් ඒ නිසා තමයි ඒකට ගැලපෙන්නේ නැත්නම් කිසිම දෙයක් පිළිගන්නේ නැහැ අපි හිතාගෙන ඉන්න දේ නිවැරදි කියලා හිතාගෙන ඉන්න දේට එකඟ වෙන්නේ නැත්නම් ඒකට ගැළපෙන්නේ නැත්නම් ඔළුවෙන් හිටගෙන කිව්වත් ඒකට එකඟ වෙන්නේ නැහැ පිළිගන්නේ නැහැ මොකද හේතුව ඒක ප්‍රතික්ෂේප කරනු ලබනවා මෙන්න මේ වගේ වැරදි අවබෝධයන් මිත්‍යා අවබෝධයන් අනාර්ය අවබෝධයන් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ द्वේෂයේ පටිගය ඇති කරගෙන අද අනන්ත අප්‍රමාණ හතුරු බී වෙලා නැද්ද එකට හිටපු සංඝයාත් එක්ක බැනගන්නවා විරසක වෙනවා වෛරකාරයෝ වාගේ රවා ගන්නවා මොකද හේතුව උන්වහන්සේ කියන කාරණාවට තමයි මේ එකඟ නැත්තේ ඉතින් මේක පිළිගන්න පුළුවන් නම් අරකත් පිළිගත්තා මොකද වෙන්නේ හරි උන්වහන්සේ වැරදි දෙයක් තමයි කියන්නේ හැබැයි අපි මේ ලෝකයේ කිසිම ශ්‍රමණේ තලන්නේ නැහැ, පෙලන්නේ නැහැ කියලා අපි භාග්‍යවතුන් වහන්සේට පොරොන්දුවක් දීලා තිනව නේද? අනුපවාදෝ අනුපගාතෝ පාතිමොක්කේච සංවරෝ කියලා. එහෙනම් තවත් කෙනෙක් ගරහන්නේ නැහැ, අපහාස කරන්නේ නැහැ, පීඩාවටපත් කරන්නේ නැහැ කියන ඒ පාතිමොක්ෂ සීලයට අනුව ඒ කියන වැරදි දේ සද්ද නැතුව ආගෙන ඉඳලා පිළිනොපැද ඉන්න පුළුවන්. ඒක අපේ අයිතියනේ. ඒක වඩන් නැතුව අපිට අත්හරින්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් නැහැ. කියන දේ ඕන එකක් කියලා ගියාදෙන් කියලා අපට අහගෙන ඉන්නවත් ඉවසීම නැහනේ. අපි තුල කිසිම දෙයක් වැඩිලා නැහැ නේද? එහෙනම් අපි තුල තියෙන මේ වැරදි අවබෝධයන් අපි වටහාගත්තදී අපේ ප්‍රඥාවට අනුව කියන එක අපට වැටහිලා නැහැ. අපිට තේරිලා තින්නේ බුදු පියාණන් වහන්සේට වැටුණා වාගේම අපට වැටහිලා කියලා. ඒක වැරදි වැටහීමක්. ඒකට හොඳ වචනයක් තියෙනවා සිංහල භාෂාවේ මිත්‍යා වැටහීම කියලා. එහෙනම් මිත්‍යා වැටහීම මිත්‍යා අවබෝධයන් අපි තුල තියෙනවා. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දුක දුක ඇතිවීමට හේතුව නැති කරන ක්‍රමය සහ නැතිවීම කියන එක අපි දන්නවා. මේකට කවුරුරි කෙනෙක් ඇවිල්ලා පටහැනි එකක් කිව්වාම දැන් ලෝකේ ලොකුම ප්‍රශ්නයක් ඇයි මේ මිනිස්සයා බුද්ධ ශාසනය විනාශ කරනවා කියලා අපි යුද්ධ කරන්නේ නැද්ද? එකපාරටම මිනිස්සේ පාළ වෙලා අවබෝධයක් කරගෙන දේශනා කරන සැප සැප ඇතිවීමට හේතුව සැප නැති කරන ක්‍රමය හා සැපෙන් නිදහස් වීම කියලා එකක් දේශනා කරනවා මේක චතුරාර්ය තමයි ඇයි දුක තියෙන ලෝකෙට සාපේක්ෂව දුක්ඛ චතුරාර්ය සත්‍ය සැප තියෙන ලෝකෙට සාපේක්ෂව සැප චතුරාර්ය සත්‍ය කියලා එකක් තියෙන්න බැරිද? තියෙන්න පුළුවන් නේද? මේක පිළිගන්න පුළුවන් මානසිකත්වය තිබුණා නම් ඇයි අරක පිළිගන්න මානසිකත්වය නැත්තේ? Tamanට සැප නැත්තම් ඒක පිළිපදින්න එපා. Tamanට දුක නම් තියෙන්නේ දුක චතුරාර්ය සත්‍ය පිළිපදින්න. හැබැයි Tamanගේ ජීවිතේම දුක කවදාවත් දැනිලා නැත්තම් මහේසාක්‍ය රජ කෙනෙක්ගේ දරුවෙක් කියලා ඉපදිලා අපේ ජීවිත කාලෙම රම්‍ය සුරම්‍ය සුබවල නම් අපි ජීවත් උනේ. දුක කියන්නේ මොකවද කියලා ආලත් නැහැ, දැනිලත් නැහැ, දන්නෙත් නැහැ. එහෙනම් දැන් එයාට සාපේක්ෂව සැපයින් කරන එක නේද සසර විමුක්තිය? එයාට සාපේක්ෂව එයාගේ පිරිණිවීම අදා ගන්න තියෙන එයාට තියෙන සැප ටික අයින් කරලා නේද? එහෙනම් සැප සත්‍ය දැන් එතන චතුරාර්ය වෙලානේ. එහෙනම් මේ ලෝකේ අපි හිතාගෙන ඉන්න දේවල්, දැනගෙන ඉන්න දේවල්, වටාගෙන ඉන්න දේවල් තුල අපට තියෙන සම්මා අවබෝධයක්ද? සම්මා වැටහීමක්ද කියන එක ගැන අපි තේරුම් ගන්න සම්මා කියන වචනේ පාවිච්චි කළේ නිවීමේට. නිවීමේ පණිවිඩයට අපි වඩන ආර්ය මාර්ගයට එන මේ ආර්ය මාර්ගය තුල නිවීමට හදාලා නැති සියලුම දේවල් මිත්‍යා නේද? එහෙනම් මෙච්චර කාලයක් අපි දැකපු දේවල් තුළින් මොනතරම් මිත්‍යා අවබෝධයන් මිත්‍යා වැටහීම් අපි ලබාගෙන තිබුණාද මේ විදිහට තමයි මේ ලෝකේ පවතින්නේ ධර්මයේ අපි එකක් අවබෝධ කරගෙන හිටියා මේ විදියට තමයි නාම රූපවල සැකසීම තියෙන්නේ කියලා අපි එකක් වටහාගෙන හිටියා. ඇත්තටම එහෙම එකක් නෙමෙයි එතන තිබිලා තියෙන්නේ. දැන් අපි ජීවිත කාලෙම විශ්වාස කරනවා මේ ලෝකේ සතරමා භූතය ඒකරාශී වෙලා නාම රූප ඇදෙනවා. මේවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවායි කියලා දැඩි ලෙස උපාදානය කරගෙන ඉන්නවා. කොච්චරද කියලා කිව්ව ජීවිතේ උනත් පුදනවා. ඒකට විරුද්ධ වෙන්න. ඒක ඒ තරම් අල්ලාගෙන. බලනකොට මේ වඩලා තියෙන අල්ලා ගැනීමං හැලීමං නැවත උපාදානය වීමක් තමයි දෘෂ්ටියක් වඩන එක තමයි මේ කරලා තියෙන්නේ. බැරි වෙලාවත් ආර්ය උත්මේක ඇවිල්ලා කියනවා මේ ලෝකයේ අනිත්‍යතා ධර්මතාවය තුළ නিত্য ධර්මතාවයකුත් තියෙනවා කිව්වම දැන් එයාව ඝාතනය කරන්න තරම් තරහා. ඇයි? සබ්බේ සංඛාර අනිච්ච කියලානේ අපි ආලා තියෙන්නේ. කොහොමද නিত্যතාවයක් එන්නේ? හැමදේම අනිත්‍ය වෙනවා නම් අනිත්‍ය ධර්මතාවය අනිත්‍ය උනේ නෑ නේද? හැමදේම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා නිවන නැති වෙනවද? මේ මාපොළොව පටන් ගත්ත දවසේ ඉඳලා අවුරුදු බිලියන ගණක් ගිහිල්ලා බුද්ධ ශාසන නේරාංජනා නදිය වැලි කැට වලට වඩා බී වෙලා ඒ දුක නතාමයි අනිත්‍ය උනේ නෑ නේද හැම බුද්ධ ශාසනයක් ගානේ දුක පවතිනවා නම් දුක නিত্য ධර්මතාවයක් වෙලා නේද ලෝකේ චතුරාර්ය සත්‍ය අනිත්‍ය වෙච්ච කාලයක් තියෙනවාද හැමදාම පවතිනවා අබුද්ධෝත්පාද කාලයේ පච්චේක බුදු පියාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරන්නේ මේ චතුරාර්ය සත්‍යමයි එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මයට අනිත්‍ය ධර්මතාවය එකඟ නැත්තම් නිවීමට අනිත්‍යයක් නැත්තම් මේ හැමදේම අනිත්‍ය වෙනවා කියන ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ධර්මතාවයේ ලෝකේ කවදාවත් අනිත්‍ය වෙන්නේ නැත්නම් දැන් නিত্য ධර්මතාවයන් තියෙනවනේ ලෝකේ අර උත්තමයාගේ පාරමිතාවට ඒක වැටහිලා නමුත් අපි දුස්තියකින් හැමදේම අනිත්‍ය වෙන. ඒතකොට නිවනත් අනිත්‍ය වෙලා නිවනින්න කට්ටිය තාපෝ ඉපදෙන්න එපාය. හැමදේම අනිත්‍ය නම් දුකත් අනිත්‍ය වෙලා කවදාරි දුක ඉවර වෙලා සැප ඇති වෙන්න එපා. එතකොට දුක නිවන්න ඕනේ. කවදාරි අනිත්‍ය වෙනකොට දුක නිකම්ම නිවිලා යනවනේ. මොකටද දුකෙන් එතර වෙන්නේ විමුක්තියට යන්නේ? දැන් අපට ප්‍රශ්නයක් තියෙනව නේද? එහෙනම් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ උයිති මේ ලෝකේ හැම කෙනෙකුටම තේරෙන්නේ වැටෙන්නේ ඒ ඒ අයගේ ප්‍රඥා මට්ටමට ඒ අයගේ පාරමිතා පිරලා තියෙන මට්ටමටයි වැටහෙන්නේ මේ පුංචි කාරණාව අපට තේරිලා නැහැ. මේ කියන ධර්මයේ ਸਰව සම්පූර්ණයෙන්ම මට තේරුණා කියලා අපි එකක් හිතාගෙන ඉන්නවා. ඇත්තටම අපට තේරිලා තියෙන්නේ 0.0.1 වෙන්න පුළුවන්. ඒ කියන්නේ 100ට එකක්වත් තේරිලා නැහැ. නමුත් අපි තේරුම් අරන් තියනවා සේරම මන් තේරුම් ගත්තයි කියලා. අන්න ඒ අවබෝධයට අපි කියනවා මිත්‍යා අවබෝධය. ඒ අනවබෝධය තුලින් අර අවබෝධයෙන් දේශනා කරන සෑම ධර්මයකම ගරහනවා, නිඳා කරනවා, අපාස කරනවා, විවේචනය කරනවා. ඒ තුලින් අර තිබිච්ච ගුණ ටිකත් දැන් අගුණ වෙනව නේද? පවතින මානසිකත්වයක් පිරියනව නේද? එහෙනම් වැරදි අවබෝධය වැරදි වැටහීම් කියන මේ මානසිකත්වය द्वේෂයට හේතුවක් වෙලා තිනවා. අද අනන්ත අප්‍රමාණ ශාස්ත්‍රුන් වහන්සේලාට අපි ගරහන්නේ අපේ අවබෝධය නිවැරදි ඒක වැරදි දේශනාවක් ඒක වැරදි ධර්මතාවයක් කියන ඒ ගැටුම නිසා නේද? මේවා පිළිගන්න පුළුවන් වෙච්ච අපට ඒවා පිළිගන්න බැරි වෙලානේ. බැරි වෙලාවත් මේවා ඇහෙන්නේ නැතුව අරක විතරනම් ඇහුනේ. දැන් අරකට එකතු වෙලා ඒක පිළි අරගෙන දැන් මේක පසුව ඇහෙන නිසා දැන් මේකට ගරහන් නැද්ද? හැමදාම පාන් කන මිනිස්සයා බත් වලට නිඳා කරනවා ඒක කාබෝහයිඩ්‍රේට් ඒවා කෑවාම මේ මේ ලෙඩ රෝග හැදෙනවා කියලා හැමදාම බත් වලට දොස් කියනවා තුන් වේලම බත් කන මිනිස්සයා හැමදාම පාන් වලට බයිනවා. ඇයි? පාන් කාලා පාන් කාලා බලන්නකෝ මේ මිනිස්සු නිකන් ලෙඩ වෙන සත්‍යයක් නෑ. පාන් වගේ පුස්සලා ගිහිල්ලා මිනිස්සු කියලා අර පාන් වලට බයිනවා. දැන් එහෙම එකක් නෙමෙයිද මිත්‍යාව වෙන්න කට්ටිය සම්මාවට බයිනවා සම්මා වෙන්න කට්ටිය මිත්‍යාවට බයිනවා බලනකොට දෙදෙනාම බැනුම්කාරයෝ තමයි අපි හැමෝම මිත්‍යා වාචාව තමයි මේ වඩන්නේ ඇයි අර කට්ටිය බනින නිසා මේගොල්ලෝ මිත්‍යා වාචාව වඩනවා පිසුනා වාචා ස්පර්ශා වාචා සම්පප්පලාප කරනවා අර කට්ටිය මේ කට්ටියට බැනලා පිසුනා වාචා පර්ශා වාචා සම්පප්පලාප මිස වෙන කුමක් කරනවාද මෙන්න මේ වගේ තැන්වල අනන්ත අප්‍රමාණ අපට වැරදිලා තියෙනවා මේ ලබාපු මිනිසත් භවයේ ආර්ය මාර්ගයේ වඩන්නට ඕනේ නම් රහත් බෝධියෙන් පිරිනිවන් පාන්නට ඕනේ නම් දැන්වත් නියතමානි වෙලා මේ අඩුපාඩු හදා ගන්නට අවශ්‍යයි අපේ දුර්වලකම් අපි නිවැරදි කරගන්න අවශ්‍යයි. කවුරු මොනවා කිව්වත් ඒක පිළිපදින් අපි දක්ෂ වෙන්න ඕනේ. කියන දේ මොනතරම් මිත්‍යාවක් වුණත් අනාර්ය දෙයක් වුණත් ඒක තුළින් ආර්ය දේ දකින්න දක්ෂ වෙන්නට ඕනේ. එක තාපසයෙක් හිටියේ තාපසයාගේ කකුලේ තුවාලයක් තිබුණා. ඒ තුවාලයත් එක්ක ඒ තාපසයා අවුරුදු ගණනාවක් තපස් රැකලා ගුණධර්ම වඩලා බොහොම ශ්‍රේෂ්ඨ උත්මය කියලා හිටියා. දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට කම්පාවක් ඇති වෙන්න තරම් අනේ මේ වගේ ගුණයාපත් මිනිස්සු මහ පොළවේ ඉන්නවද කියලා. දෙවිවරු සාකච්ඡා කරලා මහේසාක්‍ය දෙවිවරේ පොළොවට වැඩියා කුමන හේතුවක් නිසාද මේ තාපසයාට ආශිර්වාදයකුත් වරේකුත් දෙන්න. එකපාරටම සම්පූර්ණ කය බුබුලුවාගෙන තමන්ගේ ආලෝකයේ වීදුවාගෙන තාපසයාගෙන් ආනවා තාපසතුමනි පින්වත් තාපසතුමනි කියලා කතා කරනකොට තාපසයා අස්සරලා බලනකොට දැනගත්තා මේ දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා ඉන්න දෙවියෙක් බැබලෙන ප්‍රමාණයට අනුව නම් මෙයා මයසාක්‍ය දෙවියෙක් කියලා දැනගෙන ආනවා దేవතාව මොකද මේ හාවේ කියලා. එතකොට දෙවියා කියනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ಗುಣධර්ම ගැන අපි නිතර සාකච්ඡා කරනවා. ඔබ වහන්සේගේ සිතවිලි දකිනකොට අපට සතුට පිනව ගන්න බැරි තරම් ඒ තරම් අපේ සිත් ප්‍රීතියෙන් පිරෙනවා. ඔබ වහන්සේට වරයක් දෙන්න ආවේ ඔබ වහන්සේ කැමති දෙයක් ඉල්ලන්න. රට රාජ්‍ය ඉල්ලයි. මේ ප්‍රදේශයේ හොඳ පළතුරු ගස් ටිකක් ඉල්ලයි. දාන ටිකක් ලබා ගන්න ගම්මානයකොත් ඒ දෙන්න මිනිසුන්ත් ඉල්ලයි. නැත්නම් මෙතුමනි රත්තරන් ඉල්ලයි කියලා දෙවියා බලාපොරොත්තු වුණා. තාපසයා කියනවා මේ උදකලාව දැන් මට වැඩි වෙලා තියෙන්නේ. මේ විවේකයක් වැඩි වෙලා තියෙන දැන් මේවත් මට වැඩි වෙලා නම් මේවත් අයින් කරන්න මම උත්සාහ කරනවා නම් තවත් මම මොනවා ලබා ගන්නටද විවේකයෙන් ඉන්නවා ගිහින් එන්න කියලා කිව්වට ඒ දෙවියා එකඟ නැහැ අනේ තාපසතුමනි දිව්‍ය ලෝකෙට නිකන් යන්න බෑ කට්ටිය ආනවා මොනවද දුන්නේ කියලා ඒ නිසා මොනවාරි එකක් ගන්න මොනවද ඕනේ තාපසයා කියන මොකවත් ඕනේ කරදර කරන්නේ නැතුව යන්න ඒ කරදර කරන්නේ නැතුව යන්නේක මට දෙන්න කියලා ඒකට එකඟ නෑ දෙවියා කියන ඒම එකක් නෙමෙයි විශේෂ මොනාරි ඉල්ලන්න ඉල්ලන්න කියලා කරදර කරනවා. භාවනාවට බාධාවක් නිසා තාපසයා කියනවා දකුණු කකුලේ තුවාලයක් තියෙන දැන් අවුරුදු 11ක් තිස්සේ. ඒක පුළුවන් නම් වම් කකුලට මාරු කරලා දෙන්න මට කාලයක් තිස්සේ මේ තුවාලේ කරදරයක් වෙලා. මම තපස් වලින් ගුණ වලින් මේක මඩපවත්වාගෙන හිටියට මේ තුවාලයක් කමටාණක් කරගෙන හිටියට පොඩි වෙනසකුත් එක්ක මේක වම් කකුලට තිබුණා නම් හොඳයි. හේතුව මට වෙන කමටාණක් මේක තුලින් වඩා ගන්න පුළුවන් නම් පුළුවන් නම් ඒ වරය දෙන්න කිව්වාම දෙයියා බැරි ගෑයිලා දන ගාලා වඳින අනේ තාපසතුමනි දිව්‍ය ලෝකෙ මේක ගින් කිව්වාම සේරම දෙවිවරු අසරණ වෙනවා. මේක කරන්න බෑ. මේක බව ලක්ෂයකට විතර කලින් එක්තරා බුද්ධ ශාසනයේ කාර්ය ශ්‍රාවකයෙකුට ගලකින් ගාලා කරපු තුවාලයක ආනිසංශයක් මේක ඒකාන්ත වශයෙන්ම මේ තුවාලෙ විඳින්න ඕනේ. උන්වහන්සේ පිරිණිවන් පානකම්ම ඒ තුවාලෙන් උන්වහන්සේ දුක් විඳා. ඒ නිසා මේ භවයේ අපවත් වෙනකම්ම මේ තුවාලෙ තියෙනවා. මේක සනീപ කරන්න කිසිම කෙනෙකුට බෑ. බුදුවරේ කිටියත් බුදුවරේකවත් පිට වෙන්නේ මේක කරන්න බෑ කියලා කියනවා. එතකොට තාපසයා අහනවා මේ පරණ තුවාලයක්වත් අයින් කරගන්න බැරි නම් ඔයා රට රාජ්‍ය දීලා මොනවද කරන්න හදන්නේ? තුවාලයක් අයින් කරන්න බැරිත ඔයාගේ මොකද්ද තියෙන මහේසාක්‍ය කමේ තියෙන වටිනාකම කියලා හොඳටම නිඳා කරලා අපාස කරලා අර දෙවියා පිටත් කරලා අරිනවා. දෙවියා දේව සභාවට ගිහිල්ලා ප්‍රශ්නය සැල කරනවා අනේ ස්වාමිනී මේම ගැටලුවක් වුණා මම අසරණ වුණා. මගේ මයසාක්‍යයේ කමට හොඳටම අපාස ලැබුණා. මගේ දෙවිකමට හොඳටම නිඳාව ලැබුණා. මේ වගේ මං අසරණ වෙලා අන්ත අසරණ වෙච්ච අවස්ථාවක් කියලා කිව්වාම ඒ දිව්‍ය ලෝකේ ප්‍රධාන දෙවියා කියනවා ඒක නිඳාවක් නෙමෙයි අපාසයක් නෙමෙයි දෙවිවරු කියන අපි ගොඩාක් කුසල් පින් තියනවා ගොඩාක් දේවල් හදන්න පුළුවන් මවන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන් කියන තුලින් මාන්නයක් ඇති වෙලා උඩඟුවක් ඇති වෙලා අහංකාරයක් ඇති වෙලා ඒ නිසා අපි තපස්වරුන්ට පීඨ වෙන්න හදනවා බුදවරු ආරක්ෂා කරන්න හදනවා බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න හදනවා බුද්ධ ශාසනයේ තියෙන ආරක්ෂාවක් මොකවත් නැහැ ඒකේ ඇති ආරක්ෂාවක් දෙන්න දෙයක්වත් නැහැ හේතුව තථාගතයන් වහන්සේගේ පාරමිතාවට අනුව ඒ ආරක්ෂාව සැපයීලා තියෙන්නේ දෙවිවරුන් අපි තාම කෙලෙස් එක්ක ඉන්නේ තාම රාත් වෙලා නැහැ එහෙනම් කෙලෙස් එක්ක ඉන්න අපිට පුළුවන් දේ සම්මා සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කරන්න. අපි ඉතාලගෙන ඉන්න අපි තමයි මේ ශාසනය රකින්නේ ධර්මයේ දකින්නේ. ඒවා රකින්නේ කියලා. අපි දැකපු ධර්මයකුත් නැහැ. දැක්කනම් අපි rahat වෙන්න එපාය. රැකපු ධර්මයකුත් නැහැ. රැක්කනම් rahat වෙන්න එපාය. භාග්‍යතුන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂ ගණන් පාරමී පුරලා ඒ අවබෝධ කරපු ධර්මයෙන්මයි ඒ ධර්මයේ ආරක්ෂා වෙන්නේ. උන්වහන්සේ පුරණ පාරමිතාවලින් ඇටමස්ලේ නාර දන් දීපු ඒ පාරමිතාවලින්මයි උන්වහන්සේලාගේ ශාසන ආරක්ෂා වෙන්නේ අපට ඇති ආරක්ෂාවක් නැහැ ඒකට ලබා දෙන්න අපේ තින මාන්න්‍ය උඩඟුකම විමානවල තියෙන ශ්‍රේෂ්ඨ ඒ අලංකාර භාවය නිසා අපිට තියෙන ලෝකේ ඕනමකම් මවන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන් කියන ඒ මාන්නයය කැඩුවේ තාපසයා අපාසකලේ අපේ මයසාක්‍ය කමට නෙමෙයි අපේ මාන්නයට තපස්වරුන්ට පීඨ වෙන්න වර දෙන්න තරම් අපි ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා. හැබැයි ඒ තාපසයාගේ ගුණත් එක්ක බැලුවාම අපි අබ හැටයක්වත් වටින්නේ නැහැ. එහෙනම් ඒ තරම් ගුණයාපත් වෙච්ච සිත දියුණු වෙච්ච කෙනෙකුට ආශිර්වාද වරදෙන්න ගියපෙකේ මෝඩකමටයි ඒ බැන්නේ නින්දා කළේ අපාස කළේ කියලා දේව සභාවේ ප්‍රධාන දෙවියා ඒ විස්තරය කිව්වාම මිනිස්සු කම්පා වෙනවා. දෙවිවරු කම්පා වෙනවා. ඇත්ත කතාව මේක. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ අනවබෝධය එහෙම නැත්නම් ඒ වැරදි වැටීම අපට ප්‍රශ්නයක් වෙලා නේද? එදා තමයි දෙවිවරු තුල තියෙන මේ මහේසාක්‍ය ගතිගුණවල තිබිච්ච වැරදි වැටහීම් පාවෙලා ගියේ. වැරදි අවබෝධයන් පාවෙලා ගිය ඒගොල්ලෝ නිවැරදි දේ දැනගත්තා. ඒගොල්ලෝ ඉන්නේ කොතනද? කුමන තත්වයකද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ? මේ යථාර්ථය වර්තමානයේ තේරුණා. අද අපේ ජීවිතවල අපේ වර්තමානයේ තේරුම් ගන්නට ඕනේ එදා ඒ තාපසයාට එක සිවුරයි තිබුණේ එක හඳනයයි තිබුණේ එක පාත්‍ර කට්ටයි තිබුණේ උන්වහන්සේ ජීවිත කාලෙම ಗುಣධර්ම වඩාගෙන ඒ අවුවට වැස්සට තෙමිතෙමි වේලි වේලි උන්වහන්සේ ಗುಣධර්ම වැඩුවා උන්වහන්සේ වර්තමානයේ දැනගෙන හිටියා හේතුව කුටියක් අනාගත්තට වැඩක් නැහැ මැරෙනකොට අත්හරින්න සිද්ධ වෙනවා මගේ කර්මය මාව ආරක්ෂා කරනවා ධම්මෝ රක්කති ධම්මචාරේ තම තමන් රකින්න ධර්මය තම තමන්ගේ පාරමිතාවයි තමන්ගේ ආරස්සාව මාමෝදේ වතුර ගැලුවා මා විශාල ගොඩනැගිලි වලට උඩින් ඒත් සමහර පුංචි කට්ටිය බේසන් වලට පාවෙලා ගිලා අරසාවුන් නැද්ද? දැවැන්ත ගොඩනැගිලි ගාගෙන ගියා පිළිම වහන්සේලා ඉතුරු නැද්ද? එහෙනම් ඒ හයගේ පාරමිතාවට අනුව ඒ හය රකින්න ධර්මතාවයට අනුවයි ආරස්සාව සැපෙන්නේ. අපි මා විශාල උමං ඇරුවට පර්වත උඩ නැගලා හිටියට ඒ මාරස්සාව සැපෙන්නේ නැහැ. එහෙම සැපේනවා නම් ධර්මයේ බොරු වෙන්න එපාය. එහෙනම් අපි අපේ ධර්මතාවයේ තුලින් නම් අපි අපි ආරස්සා වෙන්නේ. එහෙනම් මේ ලෝකයේ අපි ඉන්න වර්තමාන தත්ත්වය අපි තේරුම් ගන්නට ඕනේ. මේ ලෝකයේ අපි මොන වගේ තත්වයකද ජීවත් වෙන්නේ අපේ යථාර්ථය අපි වටා ගන්නට ඕනේ. වැරදි අවබෝධයන් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ දේවල් තියෙනවා. වැරදි වැටහීම් මේ වෙනකොටත් අපේ ජීවිතත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා. ඒවා තාම ගලව ගන්න බැරුව අපි දුක් විඳිනවා. දැන් කාලය පැමිණියා. කරල් මෝරලා දැන් කරල් හොඳටම නැවිලා තියෙනකොට ගොවියා දන්නවා දැන් වී ගස්වල කරල් හොඳටම පැයිලා දැන් ගොයන් කපන කාලේ හැරි ඇවිල්ලා එහෙනම් ගොයන් කපන කාලේ ඇවිල්ලායි කියලා කිව්ව ගමන් ගෑක දෑකත් අරගෙන කපාගෙන කපාගෙන අස්වැන්න තමන්ගේ අටුවල රැස් කරගන්නවා වාගේ දැන් අපේ අගුණ ටික සේරම අයින් කරලා ගුණ ටික වඩාගෙන පිරිණිවන් පාන කාලේ දැන් පැමිණියා තථාගත ගෞතම සම්බුද්ධ ශාසනය තුල අපගේ වැඩනිමා කරන ඒ නිසි අස්වැන්න කපා ගන්න කාලය දැන් පැමිණියා කියලා අපට කියන්න පුළුවන් සන්තෝෂයෙන් යුක්තව එහෙනම් මේ වර්තමාන කාලය තුල අපේ අඩුපාඩු සියල්ල નિවැරදි කරන්නට ඕනේ. අපේ දුර්වලකම් අපි අදා ගන්නට ඕනේ. අපේ වැරදි වැටහීම් ටික අවබෝධය අපි નિවැරදි කර ගන්නට ඕනේ. ඒ නිසා ඒ द्वේෂය අටගත්ත, පටිගි අටගත්ත, වෛර බැඳගත්ත ඒ හැම අවස්ථාවක්ම අපි નિවැරදි කරන්නට ඕනේ. මේ වෙනකොටත් වැරදි අවබෝධයන් තුළින් වෛර බැඳගෙන ඉන්නවා නම් ඒ වෛරය අයින් කරලා සමාව දෙන්න. මනසින් එයාට මෛත්‍රිය කරන්න, එකඟ වෙන්න. දැනටමත් ද්වේෂය පවතිනවා නම් ඒක අයින් කරලා මනසින් එයත් එක්ක මිත්‍ර වෙන්නට නියතමානි වෙන්න ගිහිල්ලා සමාව ගන්න බැරි නම් මනසින් සමාව අරගෙන සිත හදාගන්න හේතුව සිතයි හැදෙන්නට ඕනේ අපේ ජීවිතවල අසුවලා මේම කිව්වාය අසුවලා මේම කෙරුවාය කියලා අපි එකක් හිතාගෙන ඒ වැරදි වැටහීම් වැරදි අවබෝධ නිසා කොච්චරනම් අපි පටිගයක් ඇති කරගත්තද ද්වේෂයක් ඇති කරගත්තද සහෝදර සංඝයාත් එක්ක විරසක වුණාද ස්ථාන වලින් පලා ගියාද මෙතන නිවනක් නැහැ. මෙතන මොකවත් වැඩෙන්නේ නැහැ. කමටහන් ලැබෙන්නේ නැහැ කියලා නිନ୍ଦා අපාස කරලා අපි පිටත් වුණා. ඒ වගේ තැනක ඉන්න මානසිකත්වය අදාගන්න එක කමටහනක් නෙමෙයිද? ඒ වගේ කට්ටියත් එක්ක ඔරොත්තු දෙන්න ජීවිතේ සකසා ගන්න එක කමඨාණක් නෙමෙයිද මේ වෙනකොට කමඨාන් 100ක් විතර ලැබිලා ඒක දකින්න ප්‍රඥාව නැතුව අපේ තින මෝඩකමට අපේ මිනිසුන්ට බැන්නලා නිନ୍ଦා අපාස කරලා පිටත් වෙලා තියෙනවා මේ දුර්වලකම් අදා ගන්නට ඕනේ අනාවබෝධය නිසා ඇතිවෙච්ච द्वේෂය වැරදි වැටහීම් නැති නිසා ඇතිවෙච්ච වෛරය මේවා නිවැරදි කරන්නට ඕනේ මේ භවයේ පිරිණිවන් පාන්න ඕනේ නම් අපේ ජීවිතවල කොච්චරනම් මේ වගේ අඩුපාඩු අපි රැගෙන ආවද එකතු කරගත්තද නඩත්තු කරගත්තද මේවා දැන් නිවැරදි කරන්නට ඕනේ දැන් නිවැරදි කළේ නැත්නම් නැවත මේ බුද්ධ ශාසනය තුල නිවැරදි කරන කාලයක් අපට නොලැබෙන්න පුළුවන් නැවත කල්යාණ මිත්‍ර ඇසුර නොලැබෙන්නට පුළුවන්. නැවත මේක අදා ගන්න ඕනේ කියන මානසිකත්වය ඇති නොවෙන්නට පුළුවන්. නැවත නැවත ඉපදීමට පමණක් වැඩ වෙන්නත් පුළුවන්. එහෙනම් සසරේ බියකරුකම දැන් තේරුම් අරගෙන අපි ඉන්න භයානක தત્ත්වයේ තේරුම් අරගෙන මේ මොහොතේ මොනවා නොවෙන්න බැරිද? හුස්ම ටික ගියා නම් ජීවිතේ ඉවරයි. හදවත නැවතුණා නම් ජීවිතේ ඉවරයි. වායු ගෝලයේ තියෙන ප්‍රාණ වායුව නැවතුණා නම් අපේ ජීවිත සේරම ඉවරයි. එහෙනම් අපේ ජීවිතේ ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. මේ තියෙන හැම දෙයක්ම දාලා යන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අයිමි වෙන මොහොත මේ මොහොත විය හැකි නේද? එහෙනම් මේ තප්පරේ ඉඳලා මේ සෙනේ ඉඳලා අඩුපාඩු නිවැරදි කරන්න මේ මොහොතේ ඉඳලා ಗುಣධර්ම වඩන්න තමන්ගේ ඒ සේරම අඩුපාඩු ටික ඒ අගුණ ටික ಗುಣධර්ම වශයෙන් වෙනස් කරගන්න අවංක වෙන්න මෙච්චර කාලයක් අපි දකින හැම දෙයක් තුළින්ම වැරදි අවබෝධ වැරදි වැටීම් නිසා අනන්ත අප්‍රමාණ අපට द्वේෂය තිබුණා අනන්ත අප්‍රමාණ ලෝභය තිබුණා වෛරය තිබුණා සමහර මෑණිවරු බොහොම ලෙංගතුව කතා කරනවා. සමහර මෑණිවරු ආදරෙන් කතා කරනවා. ඒ කතා කරන්නේ අපෙත් එක්ක දීගියන්න නෙමෙයි. ඒ මෑණියෝ සංඝයාට හරි ගරුත්වයයි. අසූමා ශ්‍රාවකයන්ගේ පොත්පත් කියවලා තියෙනවා. එයා අපිව දකින්නේ ඒ අසූමා ශ්‍රාවකයන්ගෙන් කෙනෙක් වාගේ. ඒ නිසා බොහොම ශ්‍රද්ධාවෙන් බැගෑපත්ය ආදරෙන් කරුණාවෙන් කතා කරනවා. සංඝයා ගුණධර්ම වඩලා නැති නිසා එයාට වැරදි අවබෝධයක් ඇති වෙනවා. මෙයා ටිකක් අපෙත් එක්ක ඉතවත් වෙන්න හදනවා. හදනවා. මෙයා අපට එකඟ වෙන්න හදනවා. මෙයාට රාගයක් ඇති වෙලාද කොයිද? ඒ නිසා අපිට ිතවත් වෙන්න මෙයා වෑයම් කරනවා කියලා අනිත් මිනිස්සු එලා දකින්නේ නැද්ද? විවේචනාත්මකව දකින්නේ නැද්ද? ඒ අයගේ චරිතය තව කට්ටිය එකතු වෙලා ඝාතනය කරන්නේ නැද්ද? මේ වැරදි අවබෝධ තියෙනවා නම් වැරදි වැටහීම් තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්නට ඕනේ. මේ ලෝකේ කවුරු දුස්සීල නැහැ. දුස්සීල වශයෙන් දකින අපි තමයි දුස්සීල මේ ලෝකේ කවුරුත් අනවශ්‍ය දේ කරන්නේ මේ ලෝකේ මිනිස්සු අනවශ්‍ය දේ කරනවායි කියලා අපි තමයි අනවශ්‍ය දෙයක් අපි වෙනුවෙන් අපට කරගෙන තියෙන්නේ අනාර්ය මාර්ගය තුල අපි ඉඳගෙන අනිත් මිනිස්සු අනාර්යයි අනාර්යයි කියලා කියනවා මිනිස්සු අනාර්යයි කියලා පේන්නේ තවත් අනාර්ය කෙනෙකුට නේද එහෙනම් අපේ අනාර්යභාවය අපි තේරුම් අරගෙන නිවැරදි කරගන්න එපාය අපේ අනාවබෝධය අපි අවබෝධ කරගන්න එපාය. මිනිස්සේ කිනා වෙන්න බෑ, කතා කරන්න බෑ. ඒ මිනිසයාත් එක දී කියන්න තරම් අනාවබෝධයක් ඇති වෙනවා. මිනිස්සේ කිනා වෙන්න බෑ කතා කරන්න බෑ ඒ මිනිස්යාගේ සේරම දත් ටික ගලවන්න පුළුවන් ඒ මිනිස්යාගේ සේරම දේපල ටික අපේ නමට බැර කරගන්න පුළුවන් කියලා අනාවබෝධයක් වැරදි වැටීමක් ඇති වෙනවා නේද මිනිස්සු එච්චර දුර්වල නෑ අපි තරම් අපේ තින දුර්වලකම් කොච්චරද කියලා කිව්වොත් ඒ මා මේඝ පර්වතයට වඩා ලොකුයි අපේ දුර්වලකම් එහෙනම් මේ වගේ මිනිසුන්ගෙන් කඩා වඩා ගන්න ලෝභය තුලින් අනවබෝධ ඇති වුණා නම් වැරදි වැටීම් ඇති වුණා නම් කෙලෙස් පිළිබඳව වැරදි වැටීම් අනවබෝධ ඇති වුණා නම් ඒ අවබෝධයන් දැන් අදා ගන්නට ඕනේ ඒ වැරදි අවබෝධයන් නිවැරදි කරන්නට ඕනේ. ඒ වැරදි වැටහීම් වල තියෙන දුර්වලකම් නිවැරදි කරගන්නට ඕනේ. අදින් පස්සේ මේ ලෝකයේ කිසිම දෙයක් වැරදි අවබෝධයකින් වැරදි වැටීමකින් මම බලන්නේ නැහැ කතා කරන්නේ නැහැ සිතන්නේ නැහැ එහෙම අවබෝධයකින් මම ජීවත් වෙන්නේත් නැහැ කියන ඒ ප්‍රතිපත්තියට අපිපත් වෙන්නට ඕනේ හැම දෙයක්ම සම්මා අවබෝධයෙන් දකින්න සම්මා වැටහීමකින් දකින්න මේ විදිහට සම්මාවෙන් අපි අවබෝධ කරගන්නවා නම් වටහා ගන්නවා නම් ඒ විදිහටම අසකන්න දිවනාසය සමසිතෙන් ගනුදෙනු කරනවා නම් ඒ කාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනුවම් පානවා කියන එක අපිටම විශ්වාස වෙනවා නේද ඒ විශ්වාසය අපි තුළ ගොඩනගෙනවා නේද? හේතුව මේ සෑම ප්‍රශ්නයකටම හේතුව වැරදි වැටීම, වැරදි අවබෝධය. ඒ නිසා අටගත්ත කෙලෙස් නිසා ජාති ජරා භව අපට උරුම වෙලා මේ සෑම දුර්වලකමක්ම නිවැරදි කරගනිමු. මේ සෑම අඩුපාඩුවක්ම නිවැරදි කරගනිමු. මෙච්චර කාලයක් අපේ අඩුපාඩු තිබුණා වැරදි අවබෝධයන් නිසා අපි ගැටුණා ඇලුනා හැම තැනම බඩමුට්ටු අරගෙන පිටත් වුණා හැමදාම මාස 3න් 3ට මේ විශ්වය පුරා ඇවිද්දා ඒ දුර්වලකම් ඔක්කොම අපි අදාගනිමු ඒ වැරදි අවබෝධයන් නිවැරදි කරගනිමු තථාගතයන් වහන්සේගේ ශාසනයේ දායක දායිකාවන් වශයෙන් බික්කු බික්කුණී වශයෙන් කොහේ හිටියත් කොහෙද අපි ඉන්නේ ප්‍රතිරූප දේශයක හදන්න තියෙන්නේ අපේ අඩුව නම් කොතන හිටියත් කරන්න තියෙන්නේ තේ ටික නම් මෙතන හිටියත් ඒක කරමු හතන හිටියත් ඒක කරමු එහෙනම් මේ මේ ඉන්න තැන්වලම අපි රාත් වෙලා පිරිණිවන් පානකම් අපට වැඩහින්න ඒ නිවැරදි අවබෝධය ඇති කරගන්නට ඕනේ ඒ සම්මා අවබෝධය දැන් අපට අවශ්‍යයි හැම දෙයක්ම කමඨාන් කරගෙන හැම දේ තුලින්ම තමන්ගේ අඩුපාඩු නිවැරදි කරගෙන හැම දේ තුලින්ම ಗುಣධර්ම වඩාගෙන රාහත්ලා පිරිණිවන් පාන්නට ඒ ඉන්න තැන්වලින්ම අපේ වැඩ නිමා කරගන්නට ඒ නිවැරදි සම්මා වැටීම අපට අවශ්‍යයි මේවා කමඨාන් වශයෙන් වඩන්නට ඕනේ. මේ දුර්වලකම් නිවැරදි කරගෙන ජීවත් වෙන්නට ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේවත් රාහත් වෙලා පිරිනිවන් පාන්න වැඩ කරමු. මෙච්චර කාලයක් අපි මිනිසත් භවවල ඉපදිලා, ගෙවල් ලැබුවා, ජනපද කල්යාණි බැඳගත්තා. හැමදාම දරුවා අදාගෙන පෝෂණය කරගෙන පංචකාම පිනවන එකක් නේද නඩත්තු කළේ. මෙච්චර කාලයක් එහෙම ජීවත් වෙලා කමන්නේ අපිට වැරදුනා අපට අවබෝධයක් නැතුව කළා දැන් අපට වැටහෙනවා දැන් අපට අවබෝධය තියෙනවා මේ ලබාපු මිනිසත් භවේවත් රාහත් වෙලා පිරිනිවන් පාන්න වැඩ කරන්න අපි නියතමානි වෙමු අවංක වෙමු අපේ වැඩ නිමා කරගෙන පිරිනිවන් පාන අවසාන භවය මේක බවට පත් කරගනිමු එහෙම අපිට දක්ෂ ලෙස ಗುಣධර්ම වඩන්න පුළුවන් නම් අපිට ඇතිවෙන වැරදි අවබෝධයන් ඇසකන දිවනාසය සමසිතෙන් අයින් කරන්න පුළුවන් නම් වැරදි වැටහීම් ඇසකන දිවනාසය සමසිතෙන් අයින් කරන්න පුළුවන් නම් මේ ගත කරන සෙනෙහ සෙනෙහ පාසා ඒ සම්මා අවබෝධයේ සම්මා වැටහීම තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න පුළුවන් නම් සෑම මොහොතක් තුළම අඩුපාඩු නිවැරදි වෙලා ಗುಣධර්ම වැඩිලා අවබෝධයේ ක්‍රමානුකූල සංවර්ධනය වෙනවා නම් මාර්ගඵල ලැබෙනවා ඒකාන්ත වශයෙන්ම රාහත් වෙනවා. ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ විමුක්තියටපත් වෙලා පිරිණිවන් පානවා. එහෙනම් මේ කමඨාන මේ මොහොතේ ඉඳලා වඩමු. මේ ಗುಣධර්ම මේ මොහොතේ ඉඳලා පුරුදු කරමු. අපි සියලුම දෙනා මේ භවයේ රාත් වෙලා පිරිනිවන් පානවායි කියන ප්‍රාර්ථනාව අදිස්ථානය කරගමු. එහෙම ප්‍රතිපත්තිය ගොඩනගා ගනිමු. එහෙනම් අපි සියලුම දෙනා පිරිනිවන් පානවා. ඒකට අදාළ ಗುಣධර්ම වඩනවා. අපේ සේරම අඩුපාඩු දුර්වලකම් අනාවබෝධයන් වැරදි වැටීම් නිවැරදි කරගන්නවායි කියන මානසිකත්වය තුළින් මේ මොහොතේ ඉඳලා තථාගතයන් වහන්සේගේ සරණ යමු. උන්වහන්සේ වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ සරණ යමෝ මේ ලෝකේ රාත්‍තලා පිරිනිවන් පාපෝ ඒ ආර්ය මා සංඝයාගේ සරණ යමෝ උන්වහන්සේලා ජීවත් වෙච්ච රටාව උන්වහන්සේලා මේ ලෝකේ දැකපු විදිය උන්වහන්සේලා මේ ලෝකයට එක්ක ගනුදෙනු කරපු විදිය අපිත් පුරුදු පුහුණු කරමු ඒ තුළින් සෝවාන් සකු르දාගාමි අනාගාමි හරියත් වෙලා අපිත් උන්වහන්සේලාත් එක්ක ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙමු එහෙනම් මේ කමඨාන ධර්ම දේශනාව මේ අවබෝධයන් අපි හොඳට සිතේ ධාරණය කරගෙන අපේ ජීවිත කාලය පුරාවටම මේ අඩුපාඩු નિවැරදි කරන්න නැවත කවදාවත් මේ මිනිසත් භවයේ වැරදි අවබෝධයක් ඇති නොවන පිණිස වැරදි වැටහීමක් ඇති නොවන පිණිස මේ ධර්ම කාරණාව කමඨාන පිළිබඳව නිතර සීය පවත්වමු නිතරම සම්මා අවබෝධයෙන් සම්මා වැටහීමෙන් මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරමු අසකන දිව නාසයේ සමසිතෙන් සම්මා අවබෝධ අවබෝධයේ සම්මා ඒ දැනීම තුළින් වැටහීම තුළින් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරමු. ඒ අවබෝධය තුළින් අපි ලබාගත් මාර්ගඵල ඥාන තුළින් මේ ලබාපු මිනිසත් භවයේ අරියත් බෝධියෙන් පිරිණිවන් පානට අපි සියලුම දෙනාගේ රාත් බෝධියේ පිරිණිවීම මේ ලබාපු මිනිසත් භවයේ මේ කමඨාණන් අවබෝධයෙන් සිද්ධ වීමට මේ ලබාගත් දැනුම අවබෝධයේ කමඨාන දේශනාව අපි සියලුම දෙනාගේ නිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි